හොඳයි හැමෝටම. තවත් ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඔව්. අධිවේගී චිත්ත වේග අධිවේගී චිත්ත වේගය ග්‍රහණය කර ගැනීමට නම් සම්මා සතියෙන් සතියත් සම්මා සමාධිය දියුණු කිරීම සඳහා අඛණ්ඩව අනුපිළිවෙලින් භාවනා වැඩිම අත්‍යවශ්‍යයි නේද? අධිවේගී චිත්ත ආය කියන්නේ අධිවේගී චිත්ත වේගය ග්‍රහණය කර ගැනීමට නම් සම්මා සතියත් සම්මා සමාධියත් දියුණු කිරීම සඳහා අඛණ්ඩව අනුපිළිවෙලින් භාවනා වැඩිම අත්‍යවශ්‍යයි නේද? ඔව් ඉතින් සතිය සහ සමාධිය වැඩෙන තරමට තමයි චිත්ත වේගය යම් ප්‍රමාණයකට හෝ හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ඔතනදි පැහැදිලිව තේරුම් ගන්න ඕන දෙයක් තමයි ඒකා සතිය ඒකාග්‍රතාවේ දියුණු කළා කියලා චිත්ත වේගයේ 아무තු අඩුවක් වෙන්නේ නැහැ. සතිය සහ ඒකාග්‍රතාවය නැහැ කියලා චිත්ත වේගය 아무තු වැඩියක් වෙන්නෙත් නැහැ. ප්‍රතඥයාය ආර්යයන් වහන්සේ රහතන් වහන්සේ බුදුහාමුදුරන්ය කියලා මේ චිත්ත වේගයේ මොකුත් වෙනසක් වෙන්නේ නැහැ. ඒක එක්තරා නියාම ධර්මයක්. ඒ ඒ සිත් ඇති වෙන වේගය. නමුත් ඒ වේගය අර මනස සියුම් කරන්න සියුම් කරන්න ඒ වේගය හඳුනා ගන්නට පුළුවන් වෙනවා. මනස රළු වෙන්න රළු වෙන්න අර වේගය අපිට හඳුනා ගන්න අමාරුයි. ඒතකොට ගොඩාක් ඉක්ම ගියාට පස්සේ තමයි අපිට දේවල් දැනෙන්න ගන්න. ඉතින් ඒ නිසා අපිට මේ වේගය යම් ප්‍රමාණයකටවත් ස්පර්ශ කරන්න ඕන නම් සිහිය සහ ඒකාග්‍රතාවය දියුණු කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. එතනින් ස්පර්ශ කරන්න පුළුවන්. හැබැයි ඒක අවබෝධ කරගන්න ඒකත් එක්ක ප්‍රඥාවක් වැඩෙන්න ඕන.